චක්ඛ සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ ත්‍රත්‍රකෝ භගවා බික්ඛෝ ආමන්තේසෙ බික්ඛවෝති බදන්තේ සිතේ බික්ඛෝ භගවතෝ පච්චස්සෝ සුම් භගවායේ තදවෝච ධම්මං වෝ භික්ඛවේ දේශිස්සාමි ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සම්ව්‍යංජනං කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාශිස්සාමි යදිදං ච චක්ඛානේ සංසුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමි තේ ඒවන් භන්තේති කෝතේ බික්ඛෝ භගවතෝ පච්චස්සෝසුම් භගවායේ තදවෝච ච අජ්ජත්තිකානි ආයතනානි වේදිතබ්බානි ච බාහිරානි ආයතනානි වේදිතබ්බානි ච විඥානකායා වේදිතබ්බා ච පස්සාකායා වේදිතබ්බා ච වේදනා කායා වේදිතබ්බාං ච තණ්හා කායා වේදිතබ්බාං ච අජ්ජත්තිකානේ ආයතනානේ වේදිතබ්බානීති ඉති කෝපනේ සංවුත්තං කිංචේතම් පටිච්ච වුත්තං සක්ඛායතනං සෝතායතනං ගානායතනං ජීවහායතනං කායායතනං මනායතනං ච අජ්ජත්තිකානේ ආයතනානේ වේදිතබ්බානේ තේ ඉතියන් සංවොත්තං ඉදමේ සංපරෙච්ච වොත්තං ඉදං පඨමං චක්ඛං ච බාහිරානේ ආයතනානේ වේදිතබ්බානේ තේ ඉති කෝපනේ සංවොත්තං කිංචේ සම්පටිච්ච වොත්තං රූපායතනං ශද්ධායතනං ගන්ධායතනං රසායතනං පොට්ටබ්බායතනං ධම්මායතනං ච බාහිරානි ආයතනානි වේදිතබ්බානීති ඉති යන්තං වොත්තං ඉදමේ සම්පරේච වොත්තං ඉදන් ဒ ොතියං චක්ඛං ච විඥාන කායා වේදි සම්බාති ඉති කෝපනේ සංවුත්තං කිංචේ සම්පරිච්ඡ උත්තං චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥානං සෝතංච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥානං ගානංච පටිච්ච ගන්ධේච උප්පජ්ජති ගාන විඥානං ජිව්හංච පටිච්චරසේච uppajjate jivha විඥානං කායංච පටිච්ච පොට්ඨබ්බේච uppajjate කාය විඥානං මනංච පටිච්ච ධම්මේච uppajjate මනෝ විඥානං ච විඥාන කායා වේදිතබ්බාතේ ඉතියන් සංවුත්තං ඉදමේ සම්පටිච්ච වුත්තං ඉදං සතියං චක්ඛං ච පස්සකායා වේදිතබ්බාති ඉති කෝ පනේතං වුත්තං කිංචේතං පටිච්ච වුත්තං චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජතේ චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ සෝතං ච පටිච්ච සජ්ජේච උප්පජ්ජති සෝත විඥානං තින්නම් සංගති පස්සෝ ගානංච පටිච්ච ගන්ධේච uppajjati ගාන විඥානං තින්නම් සංගති පස්සෝන් ජීවහංච පටිච්ච රසේච uppajjati ජීවහා විඥානං තින්නම් සංගති පස්සෝන් කායංච පටිච්ච පොට්ටබ්බේච uppajjati කාය විඥානං තින්නම් සංගති පස්සෝන් මනංච පටිච්ච ධම්මේච uppajjate මනෝ විඥානං චින්නං සංගතේ පස්සෝ ච පස්සකායා වේදිතම්මාති ඉති යන්තං වොත්තං ඉදමේ සම්පටිච්ච වොත්තං ඉදං චතොත්තං චක්ඛං ච වේදනා කායා වේදිතම්මාති ඉති කෝපනේ සං වොත්තං කිංචේ සම්පටිච්ච වොත්තං චක්කුංච පටිච්ච රූපේච uppajjate චක්කු විඥානං තින්නම් සංගතේ පස්සෝ පස්සපච්චයා වේදනා සෝතං ච පටිච්ච සද්දේ ච uppajjate සෝත විඥානං තේයාලං ගානං ච පටිච්ච ගන්ධේ ච uppajjate ගාන විඥානං තේයාලං ජිව්හංච පටිච්ච රසේච uppajjate ජිව්හා විඥානං තේයාලං කායංච පටිච්ච පොට්ටබ්බේච uppajjate කාය විඥානං තේයාලං මනංච පටිච්ච ධම්මේච uppajjate මනෝ විඥානං තින්නං සංගතේ පස්සෝ පස්සපච්චය වේදනා ච වේදනා කායා වේදිතබ්බාති ඉති යං සංවොත්තං ඉදමේ සම්පටිච්ච වොත්තං ඉදම් පංචමං චක්කං ච තණ්හා කායා වේදිතබ්බාති ඉති කෝපනේ සංවොත්තං චින්චේ සම්පටිච්ච වොත්තං චක්කුංච පටිච්ච රූපේච uppajjate චක්ඛු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චයා වේදනා වේදනාපච්චයා තණ්හා සෝතංච පටිච්ච සද්දේච uppajjati සෝත විඥානම් තේයානම් ගානංච පටිච්ච ගන්ධේච uppajjati ගාන විඥානම් තේයානම් ජීවංච පටිච්ච රසේච uppajjati ජීවහා විඥානම් තේයානම් කායංච පටිච්ච පොට්ටබ්බේච උප්පජ්ජති කාය විඥානං තේයාලං මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං චින්නං සංඝති පස්සෝ පස්සපච්චයා වේදනා වේදනා පච්චයා සංහා ච තණ්හා කාය වේදිතබ්බාති ඉති යන්තං බුත්තං ඉදමේ සම්පටිච්ච උත්තං ඉදං ඡට්ඨං චක්ඛං චක්කුං අත්තාසියෝ වදෙය්‍ය තංන උපපඤ්ඤති චක්කුස්ස උප්පාදෝපි වයෝපි පඤ්ඤායති යස්ස කෝපන උප්පාදෝපි වයෝපි පඤ්ඤායති අත්තාමේ උප්පජ්ජති ච වේති ചാති ඉච්ඡස්ස ඒවමාගතං හෝති තස්මාත් තං න උපපජ්ජති චක්ඛුං අත්තාතියෝ වදෙය්‍ය ඉති චක්ඛුං අනත්තා රෝපා අත්තාතියෝ වදෙය්‍ය තං න උපපජ්ජති රෝපානං උප්පාදෝපි වයෝපි පඤ්ඤායති යක්ෂ කෝපන උප්පාදෝපි වයෝපි පඤ්ඤායති අත්තාමේ uppajjati ca veti caate iccassa evamāgatang hoti තස්මාතං උපපජ්ජති රූපා අත්තාති යෝ වදෙය්‍ය ඉති චක්ඛුං අනත්තා රූපං අනත්තාං චක්ඛු විඤ්ඤාණං අත්තාති යෝ වදෙය්‍ය ඨං න උපපජ්ජති චක්කු විඤ්ඤානස්ස උප්පාදෝපි වයෝපි පඤ්ඤායතේ යස්ස කෝපන උප්පාදෝපි වයෝපි පඤ්ඤායතේ අත්තාමේ උපපඤ්ජති ච වේති ඡාතේ එච්ඡස්ස ඒව මාගතං හෝති තස්මාතං න උපපඤ්ජතේ චක්කු විඥානං අත්තාති යෝ වදෙය්‍ය ඉති චක්ඛුං අනත්තා රූපං අනත්තා චක්කු විඥානං අනත්තා චක්කු සම්පස්සෝ අත්තාති යෝ වදෙය්‍ය තං න උපපඤ්ඤති චක්කෝ සම්පස්සස්ස උප්පාදෝපි වయోపි පඤ්ඤායති යස්ස කෝපන උප්පාදෝපි වయోపි පඤ්ඤායති අත්තානේ uppajjati ච වේති ചാතේ ඉච්ඡස්ස ඒවමාගතං හෝති තස්මාත්තං න උපපජ්ජති චක්කු සම්පස්සෝ අත්තාති යෝ වදෙය්‍ය ඉති චක්ඛුං අනත්තා රූපං අනත්තා චක්ඛු විඥානං අනත්තා චක්ඛු සම්පස්සෝ අනත්තා වේදනා අත්තාති යෝ වදෙය්‍ය තංන උපපජ්ජති වේදනාය උප්පාදෝපි වයෝපි පඤ්ඤායති යස්ස කෝපන උප්පාදෝපි වයෝපි පඤ්ඤායති අත්තාමේ උප්පජ්ජති ච වේති ചാති ඉච්ඡස්ස ඒවමාගතං හෝති තස්මා සංන උපපඤ්ඤති වේදනා අත්තාතියෝ වදෙය්‍ය ඉති චක්කුං අනත්තා රූපං අනත්තා චක්කු විඤ්ඤාණං අනත්තා චක්කු සම්පස්සෝ අනත්තා වේදනා අනත්තා තණ්හා අත්තාතියෝ වදෙය්‍ය තන්න උපපජ්ජති තණ්හාය උප්පාදෝපි වයෝපි පඤ්ඤායති යස්ස කෝපන උප්පාදෝපි වයෝපි පඤ්ඤායති අත්තාමේ uppajjati ච වේති ചാතේ ඉච්ඡස්ස ඒව මාගතං හෝති තස්මාතං න උපපජ්ජති තණ්හා අත්තාතියෝ වදෙය්‍ය ඉති චක්ඛුං අනත්තා රූපං අනත්තා චක්ඛු විඥානං අනත්තා චක්ඛු සම්පස්සෝ අනත්තා වේදනා අනත්තා සංහා අනත්තා සෝතං අත්ථාතියෝ වදෙය්‍ය පේයාලම් ගහනං අත්ථාතියෝ වදෙය්‍ය පේයාලම් ජීවා අත්ථාතියෝ වදෙය්‍ය පේයාලම් කායෝ අත්ථාතියෝ වදෙය්‍ය පේයාලම් මනෝ අත්ථාතියෝ වදෙය්‍ය තං න උපපඤ්ඤති මනස්ස උප්පාදෝපි වයෝපි පඤ්ඤායතේ යස්ස කෝපන උප්පාදෝපි වයෝපි පඤ්ඤායති අත්තානේ uppajjati ච වේති කාති ඉච්ඡස්ස ඒව මාගතං හෝති තස්මාතං න උපපජ්ජති මනෝ අත්ථාති යෝ වදෙය්‍ය ඉති මනෝ අනත්තාං ධම්මා අත්ථාති යෝ වදෙය්‍ය තං න උපපජ්ජති ධම්මානං උප්පාදෝපි වයෝපි පඤ්ඤායතේ යස්ස කෝපන උප්පාදෝපි වයෝපි පඤ්ඤායතේ අත්තානේ uppajjate ච වේති ඡාතේ එච්ඡස්ස ඒවමාගතං හෝති තස්මාතං න උපපජ්ජති ධම්මා අත්තාතියෝ වදෙය්‍ය ඉති මනෝ අනත්තා ධම්මා අනත්තා මනෝවිඤ්ඤාණං අත්ථාතියෝ වදෙය්‍ය තංන උපපඤ්ඤති මනෝවිඤ්ඤාණස්ස උප්පාදෝපි වයෝපි පඤ්ඤායති යස්ස කෝපන උප්පාදෝපි වයෝපි පඤ්ඤායති අත්තාමේ උප්පජ්ජති ච වේති ചാති ඉච්ඡස්ස ඒවමාගතං හෝති තස්මාත් සංන උපපජ්ජති මනෝ විඥානං අත්තාතියෝ වදෙය්‍ය ඉති මනෝ අනත්තා ධම්මා අනත්තා මනෝ විඥානං අනත්තා මනෝ සම්පස්සෝ අත්තාතියෝ වදෙය්‍ය තංන උපපඤ්ඤති මනෝ සම්පස්සස්ස උපාදෝපි වයෝපි පඤ්ඤායති යස්ස කෝපන උපාදෝපි වයෝපි පඤ්ඤායති අත්තානේ uppajjati ච වේති ചാතේ ඉච්ඡස්ස ඒවමාගතං හෝති තස්මාතං න උපපජ්ජති මනෝ සම්පස්සෝ අත්තාතියෝ වදෙය්‍ය ඉති මනෝ අනත්තා ධම්මා අනත්තා මනෝ විඥානං අනත්තා මනෝ සම්පස්සෝ අනත්තා වේදනා අත්තාතියෝ වදෙය්‍ය තන්න උපපඤ්ඤතේ වේදනාය උප්පාදෝපි වයෝපි පඤ්ඤායති යස්ස කෝපන උප්පාදෝපි වයෝපි පඤ්ඤායති අත්තාමේ උප්පජ්ජති ච වේති ඡාති ඉච්ඡස්ස ඒවමාග සංහෝති තස්මා සංන උපපඤ්ඤතේ වේදනා අත්ථාතියෝ වදෙය්‍ය ඉති මනෝ අනත්තා ධම්මා අනත්තා මනෝ විඥානං අනත්තා මනෝ සංපස්සෝ අනත්තා වේදනා අනත්තා සංහා අත්ථාතියෝ වදෙය්‍ය තංන උපසජ්ජති තණ්හාය උප්පාදෝපි වයෝපි පඤ්ඤායතේ යස්ස කෝපන උප්පාදෝපි වයෝපි පඤ්ඤායති අත්තාමේ uppajjati ච වේති ചാති ඉච්ඡස්ස ඒවමාගතං හෝති තස්මාතං න උපපජ්ජති තණ්හා අත්තාති යෝ වදෙය්‍ය ඉති මනෝ අනත්තා ධම්මා අනත්තා මනෝ විඥානං අනත්තා මනෝ සංපස්සෝ අනත්තා වේදනා අනත්තා සංහා අනත්තා අයං කෝපන බික්ඛවේ සක්කාය සමුදය ගාමිනී පටිපදා චක්ඛුං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති රූපේ ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති චක්ඛු විඥානං ඒසං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති චක්ඛෝ සම්පස්සං ඒසං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති වේදනං ඒසං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති තණ්හං ඒසං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති සෝතං ඒතං මම පේයාලං ගානං ඒතං මම පේයාලං ජීවහං ඒතං මම පේයාලං කායං ඒතං මම පේයාලං මනං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති ධම්මේ ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාසි සමනුපස්සති මනෝ විඥානං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාසි සමනුපස්සති මනෝ සංපස්සං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාසි සමනුපස්සති වේදනං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්ථාති සමනුපස්සති සංහං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්ථාති සමනුපස්සති අයං කෝපන බික්ඛවේ සක්ඛාය නිරෝධ ගාමිනී පටිපදා චක්ඛුං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්ථාති සමනුපස්සති රූපේ නේතං මම මේසෝ හමස්මි නමේසෝ අත්ථාති සමනුපස්සති චක්ඛෝ විඥානං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්ථාති සමනුපස්සති චක්ඛෝ සම්පස්සං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්ථාති සමනුපස්සති වේදනං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්ථාති සමනුපස්සති සම්හන්නේසං මමනේසෝ හමස්මි නමේසෝ අත්ථාති සමනුපස්සති සෝතං නේසං මම තේයාලම් ගානං නේසං මම තේයාලම් ජීවහං නේසං මම තේයාලම් කායං නේසං මම තේයාලම් මනන්නේසං මම නේසෝ හමස්මි නමේසෝ අත්ථාති සමනුපස්සතේ ධම්මේ නේසං මම නේසෝ හමස්මි නමේසෝ අත්ථාපි සමනුපස්සතේ මනෝ විඥානං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්ථාති සමනුපස්සතේ මනෝ සංපස්සං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්ථාති සමනුපස්සතේ වේදනං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්ථාති සමනුපස්සතේ තණ්හන්නේසං මම නේසෝ හමස්මි නමේසෝ අත්ථාති සමනුපස්සති චක්ඛොංච බෙක්ඛවේ පටිච්චසෝපේච uppajjate චක්ඛු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චයා uppajjati වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සෝසුඛාය වේදනාය පුට්ඨෝ සමානෝ අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති තස්ස රාගානුසයෝ අනුසේතේ දුක්ඛාය වේදනාය පුට්ඨෝ සමානෝ සෝචති කිලමති පරිදේවති උරස්සාලින් ඛණ්ඩති සම්මෝහං ආපජ්ජති තස්ස පටිඝානුසයෝ අනුසේතේ අදුක්ඛම සුඛාය වේදනාය පුට්ඨෝ සමානෝ තස්සා වේදනාය සමුදයං ච අත්ංගමං ච අස්සාදං ච ආදීනවං ච නිස්සරණං ච යථා භූතං නප්පජානාති තස්ස අවිජ්ජානුසයෝ අනුසේතේ සෝවත භික්ඛවේ සුඛාය වේදනාය රාගානුසයං අප්පහාය දුක්ඛාය වේදනාය පටිඝානුසයං අප්පටි විනෝදෙත්වා අදුක්ඛම සුඛාය වේදනාය අවිජ්ජානුසයං අසමෝහනෙත්වා අවිජ්ජං අප්පහාය විජ්ජං අනුප්පාදෙත්වා දිත්තේව ධම්මේ දුක්ඛසන්ත කරෝ භවිෂ්‍යති තේනේ සංඨානං විජ්ජති සෝතං ච බෙක්කවේ පටිච්ච සද්දේ ච උප්පජ්ජති සෝත විඥානං තේයානම් ගානං ච බික්ඛවේ පටිච්ච ගන්ධේ ච උප්පජ්ජති ගාන විඥානං තේයානම් ජීවහං ච බික්ඛවේ පටිච්ච රසේ ච උප්පජ්ජති ජීවහා විඥානං තේයානම් කායංච බික්කවේ පටිච්ච පොට්ඨබ්බේච උප්පජ්ජති කාය විඥානං තේයානම් මනංච බික්කවේ පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චයා උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සෝසුකාය වේදනාය පුට්ටෝ සමානෝ අබිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති තස්ස රාගානුසයෝ අනුසේති දුක්ඛාය වේදනාය පුට්ටෝ සමානෝ සෝචති කිලමති පරිදේවති උරස්සාලින් ඛණ්ඩති සම්මෝහං ආපජ්ජති තස්ස පටිඝානුසයෝ අනුසේති අදුක්ඛමසුඛාය වේදනාය පුට්ඨෝ සමානෝ තස්සා වේදනාය සමුදයංච අත්ථංගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යතා භෝතන්නප්පජානාති තස්ස අවිජ්ජානුසයෝ අනුසේති සෝවත දික්ඛවේ සෝපාය වේදනාය රාගානුසයං අප්පහාය දුක්ඛාය වේදනාය පටිඝානුසයං අපපටි විනෝදෙත්වා අදුක්ඛම සුඛාය වේදනාය අවිජ්ජානුසයං අසමෝහනෙත්වා අවිජ්ජං අපහාය විජ්ජං අනුපාදෙත්වා දෙක්ඛේව ධම්මේ දුක්ඛ සංත කරෝ භවිෂ්‍යති තේ නේසංතානං විජ්ජති චක්ඛුං ච කෝ බික්ඛවේ පටිච්ච රූපේ ච උප්පජ්ජති චක්ඛු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චයා උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සෝ සුඛාය වේදනාය පුට්ඨෝ සමානෝ නාබිනන්දති නාබිවදති නාජ්ජෝ සාය තිට්ඨති තස්සය රාගානුසයෝ නානුසේතේ දුක්ඛාය වේදනාය පුට්ඨෝ සමානෝ න සෝචති න කිලමති න පරිදේවති න උරස්සාලින් කන්දති න සම්මෝහං ආපජ්ජති තස්ස පටිඝානුසයෝ නානුසේති අදුක්ඛම සුඛාය වේදනාය පුට්ඨෝ සමානෝ තස්සා වේදනාය සමුදයංච අච්ඡංගමංච අස්සාදංච ආදීන වංච නිස්සරණංච යථා භූතං පජානාති තස්ස අවිජ්ජානුසයෝ නානුසේති සෝවත බික්ඛවේ සුඛාය වේදනාය රාගානුසයං පහාය දුක්ඛාය වේදනාය පටිඝානුසයං පටිවිනෝදෙත්වා අදුක්ඛම සුඛාය වේදනාය අවිජ්ජානුසයං සමෝහනෙත්වා අවිජ්ජං පහාය විජ්ජං උප්පාදෙත්වා දිත්තේව ධම්මේ දුක්ඛසන්ත කරෝ භවිෂ්‍යති ති ථානමේතං විජ්ජති සෝතං ච බික්ඛවේ පටිච්ච සද්දේ ච උප්පජ්ජති සෝත විඥානං තේයාලං ගානං ච බික්ඛවේ පටිච්ච ගන්ධේ ච උප්පජ්ජති ගාන විඥානං තේයානම් ජීවහංච බෙක්කවේ පටිච්ච රසේ ච උප්පජ්ජති ජීවහා විඥානම් තේයානම් කායංච බෙක්කවේ පටිච්ච පොට්ඨබ්බේ ච උප්පජ්ජති කාය විඥානම් තේයානම් මනංච බෙක්කවේ පටිච්ච ධම්මේ ච උප්පජ්ජති මනෝ විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චයා uppajjati වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සෝ සුඛාය වේදනාය පුට්ඨෝ සමානෝ නාබිනන්දති නාබිවදති නාජ්ජෝ සාය තිට්ඨති තස්ස රාගානුසයෝ නානුසේති සෝ දුක්ඛාය වේදනාය පුට්ඨෝ සමානෝ පේයානම් සෝ අදුක්කම සුඛාය වේදනාය පුට්ඨෝ සමානෝ තස්සා වේදනාය සමුදයං ච අත්ංගමං ච අස්සාදං ච ආදීනවං ච නිස්සරණං ච යතහා භූතං පජානාති පස්ස අවිජ්ජානුසයෝ නානුසේති සෝවත භික්ඛවේ සුඛාය වේදනාය රාගානුසයං පහාය දුක්ඛාය වේදනාය පටිඝානුසයං පටිවිනෝදෙත්වා අදුක්ඛම සුඛාය වේදනාය අවිජ්ජානුසයං සමෝහනෙත්වා අවිජ්ජං පහාය විජ්ජං උපාදෙත්වා දිත්තේව ධම්මේ දුක්ඛ සංතකරෝ භවිෂ්‍යති තේඨානමේ සංවිජ්ජති එවං පස්සම් වික්ඛවේ සුතවා අරිය ශාවකෝ චක්කුස්මින් නිබ්බෙන්දති රූපේසු නිබ්බෙන්දති චක්ක විඥානේ නිබ්බෙන්දති චක්ක සංපස්සේ නිබ්බෙන්දති වේදනාය නිබ්බෙන්දති තණ්හාය නිබ්බෙන්දති සෝතස්මින් නිබ්බෙන්දති සද්දේසු නිබ්බෙන්දති පයයාලම් ගානස්මින් නිබ්බින්දති ගන්ධේසු නිබ්බින්දති තේයාලම් ජීවහාය නිබ්බින්දති රසේසු නිබ්බින්දති තේයාලම් කායස්මින් නිබ්බින්දති පොට්ටබ්බේසු නිබ්බින්දති තේයාලම් මනස්මින් නිබ්බින්දති ධම්මේසු නිබ්බින්දති මනෝ විඥානේ නිබ්බින්දති මනෝ සංපස්සේ නිබ්බින්දති වේදනාය නිබ්බින්දති තණ්හාය නිබ්බින්දති නිබ්බිද්දං විරජ්‍යති විරාගා විමුච්ඡති විමුක්තස්මින් විමුක්තමිති ඥානං හෝති කේනාජාති උසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති පජානාති තේ ඉදමවෝච භගවා අත්තමනාතේ භික්ඛෝ භගවතෝ භාසිතං අබිනන්දොන්ති ඉමස්මින් ච පනවේයා කරණස්මින් භඤ්ඤමානේ සට්ඨිමත්තානම් භික්ඛෝනම් අනුපාදාය ආශවේහි චිත්තානි විමුච්ඡෙන් සෝත්ති චක්ඛ සොත්තං චට්ඨං